අපි රජයේ සේවකයන් පඩි වැඩි කරා. අපි දීමනාවක් දුන්නේ සැප්තැම්බර් මාසේ ඉඳන් දීමනාව පඩියට ඇතුල් කරනවා. විශ්‍රාමයට විසමතා අයින් කරා. දැන් ඕනනම් අවුරුදු 5ක් පඩි නැතුව නිවාඩු ගන්නත් පුළුවන්. අනික් අතට කුඩා තේ වතු හිමියන්ට, කුඩා රබර් වතු හිමියන්ට අපි සහන ආධාර දෙන්න පටන් ගත්තා. දැන් අපි ජූනි මාසෙට දීලා තියෙනවා. ජූලි මාසෙටත් මුදල් වෙන් කරලා තියෙනවා. අගෝස්තු මාසෙටත් වෙන් කරලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ තේ ගැන නම් ඉරානයේ ඇමරිකාවේ අතර දැන් කිවිසුමක් තියෙනවා. ඒ අනුව වෙළඳාම් පටන් ගත්තොත් අපිට අලුතෙන් තේ මිල ගැන හිතලා බලන්න පුළුවන්. මේව ඉදිරියට ගෙනියන්න තියෙනවා. එහෙනම් මේ ග්‍රාමීය ආර්ථිකය තවත් දියුණු කරන්න. ඒකට අපි කියන්නේ මේ රටේ තියෙන ගම්මාන 20000 25000 පොකුඩු ගම්මාන 2500ක් ඇනිට සංවිධානය. ඒක සංවිධානය කළා එතනින් අපි යටිතල පහසුකම් ලබා දෙනවා